අංක මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පස්වෙනි වතාවට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට තුරු දෙන්න බලාපොරොත්තු වෙන අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරයේදී සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සාදර වෙමු අපි ඍජු මහත්තයන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අවස්ථාවේ හැමදෙරේ ගරු ස්වාමින් වහන්සේ මා අද සමාධියේ සිටන විට හදිසියෙම සිතුවිල්ලක් සිතට ආවා. එම සිතුවිල්ල මේ දිනවල මට ඇති ප්‍රශ්නයකි. එය මෙසේ निराකරණය කරමි. යයි සිතා නිමවනවත් සමගම මම නැවත සමාධියට ගියෙමි. මේ විය හැක්කක්ද? ප්‍රශ්නය ගැන සිතන විටදී පවා මගේ අතපය කය සමාධියේදීමෙන් ගල් ගැසී තිබුණි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඒත් ඇත්තටම වෙච්ච එකක් ඊට පස්සේ ආයේ ඒක පිළිබඳව දෙවැන්නේකින් සාක්ෂි විමසන්න අවශ්‍ය කරන්නේ අපි හිතන දේ නෙමෙයි අපේ හිතේ තියෙන අපි හිතාන ඉන්නට වැඩිය වෙනස් බව තමයි බුදුහාමුදුරුවෝ අනිච්ඡන් කියලා කියන්නේ. ඉතින් අපි ඒක අස්පනා පිට සිද්ධ වුණත් අපි ඒත් සැක කරනවා. ඉතින් මේ විදිහට මේ අපිට ඇත්තටම තියලා තියෙන මේ කලවම් වෙලා තියෙනකොට කොහොමද සැකේට බරයි, පවට බරයි, නොදිනුනකොට බරයි. අපිට තියෙන මේ එක එක වෙන් කරගත්තට පස්සේ කොහොමද පිවිතුරුයි. කොහොමද පිරිසිදුයි. කලවම තමයි ඒ කෙලෙස් වල තියෙන නමක්. ඒ නිසා ඒ හිත එකලස් වෙලා තියෙනවා නම් ඒ එකලස්කම තියේදී මේ පැත්තෙන් වෙනත් කලබලයක් එහෙම නැත්නම් අවුලක් එහෙම නැත්නම් හිතේ හිතවිලි ඕන තරම් තියෙන්න පුළුවන්. ඒක මේ අපිට අයිති වගේ කීමක් නෙවෙයි සිදි වෙන දේ අපිට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. කොහොමඩක්වත් හිතේ හාස්කම් ටික අපිට හිතා ගන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අනිකට බහතබල පුළුවන් තරම් වෙලාවක් අරගෙන දවසකට එයාට ඇති වෙන්න පිටිය දීලා නටන්න හරින. ඒක දිහා බලාන ඉන්න පූර්ව නිගමනයකින් තොරව. තෝරන බේරන්නේත් නැතුව. එතකොට එයා නිසින්ින්ද හැදෙනවා. දැන් අපි වෙලා තියෙන මේක හදන්න ගිහිල්ලා හදලා කොහට ගෙනියන්නද දන්නෙත් නැහැ ක්‍රමවේදය දන්නෙත් නැහැ හරිද වැරදිද දන්නෙත් නැහැ ඉස්සරහට පස්සට යන්න දන්නෙත් නැතුවට වැඩිය හොඳයි මොනවත් හදන්න නැතුව සාමාන්‍ය සීලයක පිළිතලා මූල කර්මස්ථානයක් වගේ දෙයක් තියෙනවට වඩා හොඳයි. ඊට පස්සේ දාලා හිත දිහා බලන්න ඉන්න. එතකොට හොඳටම තේරෙයි මේක මගේ න්‍යාය පත්‍රයට නෙමෙයි දුවන්නේ. හැබැයි නිසිනින්ද දුවනකොට එයා දුවන්නේ හරි පැත්තට. තක්කුමුක්කුවේ කලබලයේ මෙහෙවරන යන ගිය ගම පිටපොටපයි. ඒ නිසා මේ පිට එහෙම ගියාට පස්සේ කවුරක්වත් හිතන්නේ හිත ඇතුලේ බුදුන් ඉන්නවා කියලා. හිතන්න බෑ මේ වගේ අසුචි වලක මේ වගේ වැසිකිළියක පුදු ඉඳී කියලා අපි හිතන්නේ ගඳ කිලිය කියලානේ. නමුත් බලනකොට හැම හිතක් ඇතුළෙම ඒ පිරිසිදු හිතවිලි හිතවිලි නෙමෙයි හිත ඒකාන්තෙම ඉන්නවා එයාට අවස්ථාවක් නැතිකමයි ප්‍රශ්න තියෙන නිසා අරමුණු දෙන එක වළක්වන්න. එතකොට එයා අරමුණු කරන්නේ ඔය හිත ඇතුළේ තියෙන සාන්තියට තමයි. ඒ නිසා අපි මේ හික්මනොයි කියලා ශික්ෂා වෙනොයි කියලා ශිල්පද රකින්නයි කියලා කියන්නේ ඇතුළට අරමුණු ගැනීම අඩු කරනවා. කායික ක්‍රියා වාචසික ක්‍රියා මාර්ගයෙන් ඊට පස්සේ යම් වෙලාවක මනසෙත් ක්‍රියාකාරකම් අඩු වෙච්චාම ඉතේ ප්‍රකෘති සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් මත වෙනවා මේක පිටින් ඇහුවට කමන්නේ තමන්ගෙන්ම අහන්න නැවත නැවත වෙන්න දෙන්න වෙන්න දෙනකොට පිටකෙනියක් වගේ බලනින්ද එතකොට තමන්ට මේ සාතිකයක් එහෙම නැත්නම් සැකදුරු ගතියක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ එක්තරා මවකගේ වරණතුල අඳෝනාවක් විලාප තැබීමක් භාවනා ශාලාවට ඇසේ හේතුව විය යුත්තේ තම දරුවා කවුරුන් හෝ පැහැරගෙන යාමයි. මොවුන් තිරිසන් භවයේ උපත ලද්දෝ වෙති. මෙම පැටවා කවුරුන් හෝ ගෙන ගියේ නම් එෙහිදී සිදුවන්නේ මිනිසෙකු පැහැරගෙන ගියා නම් සිදුවන අකුසල විපාකමද. තිරිසන් යෝනියේ උපත ලද්දේ වී නම් සසරේ ඇති භයානකම හොඳින් වැටහි. මෙම සතර ගමන සසර ගමන නැවැත්වීම පිණිස අපටද මඟ පෙන්වා දෙන්නා වූ ඔබ වහන්සේට දීර්ඝායු සම්පන්නිය වේවා. මේ අනුන්ගේ අඳෝන අහන්න එපාපා. මේ අපිට තියෙනව මදිවට මේ අහල පහල තියෙන ඔක්කොම අරගෙන ඒකට නඩුකාරකම් අපිට කවුරු දීපේවල්. ඒවට තියෙන මේ යුක්තිය වශයෙන් දලන්න අපිට තියෙන අයිතිවාසිකම අපේ තිරසනුන්ටත් වැඩිය තිරසක්. විශේෂයෙන් භාවනා කරන්න ඇවිල්ලා කුණු අර පහනවනම්. නිසා කරුණා කරලා mind own business. අපන්න මේ වෙලාවේ ආශාස ප්‍රසවාසයේ බැලුවනම් ඒක තමයි මේ වැඩේට කරන් තියෙන ලොකුම සේවය. ඒ මන්දිර මගෙත් අවධානය ඉල්ලනවා. ඒ වර්ණම් බොරු. කවදාවත් නෑ ඔය කියන එක නම් මරලා තුන දුන්නත් මම බලන්නේ නෑ. මම මරලා තුන දෙනවා කියන්නේ මාර පාක්ෂික වැඩක්. ඉතින් ඕකට අනුකම්පා කරලා මොකද්ද අපිට හම්බෙන්නේ සීවේ? අඳලා මොකද්ද හම්බෙන්නේ අපිට? කලියුත් කරන වෙනුවට අඳනවට අඳන කට්ටියට තව සපෝට් කරන්න හදනවා නම් ඒක මේ අඳන බාලට කිරි දෙන එක. කරුණා කරලා be mindful and mind your own business. හරිම අමාරුයි. හරිම අමාරුයි අපි හරි මේ ඉහළ පන්තියක ඉඳගෙන අනුන්ට ආශිර්වාද කරන මේ මහත්ත්වකමක් හිතේ ධානය. අපි ඊටත් වැඩිය පහත් තත්ත්වයේ ඉන්නවනම් මොන කතාවද? අපි කොයි වෙලාවෙ ගිහිල්ලා කොතන තිරසම්භාවයක උපදිච්ච කියලා කියන්න බැරි අනිෂ්ඨිර භාවයක ඉන්නේ. ඒ මරලතුන නේද කියලා දන්නේ කොහොමද අනිත් එක? මේ තන්නිකර මනෝ විකාරයක් දිගේ ගිහිල්ලා මුළු සබාවම අරගෙන යන්නත් හදනවා මේ මන්දිවට. මේ භාවනා කරන සබාවක් නොමග ගෙනියන්න හදනවා. කරන්න දෙන්න එපා. මේක Taman දැනගන්න මේ වගේ තැනකට ඉදිරිපත් කරනකොට මොන වගේ ප්‍රශ්නද? ඒක කොච්චරක් දුරට අපි මේ කඳවුරු බැඳගෙන කරන සටනට අදාළද කියලා. එහෙම නැතුව මේ දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ওই සමාජ විද්‍යාත්මක ප්‍රශ්න වලට ගන්නවයි කියලා කියන්නේ අපේ මේ වටිනාක්ෂණේ පන්න ගන්න නිසා කරුණා කරලා ඒ ඕවට අර්ථකථන දෙන්න යන්න බෑ සද්දයක් කරනවා නම් කන් නැහෙන කෙනෙක් වගේ ඉඳලා ජාම බේර ගන්න කියන එකයි කියන්නේ. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ මා මුලින්ම භාවනා පටන්ගෙන හරියටම අවුරුදු 10කී වරන්තේ 2004 සැප්තැම්බර් එහි ඔබ වහන්සේගේ නිගමන හා උපදේශ පතමින් ඊට සමාලෝචනයක් කිරීම වැදගත් යයි සිතමි. ඊට අවසර දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. වරහන් ඇතුළේ වර්ෂ 10ක් වුවත් අතරතුරදී කිසිම භාවනාවක් හෝ සතියක් නොතිබුණ කාල පරිච්ඡේද විය. පළවෙනි එක පිම්බීම් හැකිලිම අනුව භාවනා පටන් ගතිමි. කඳුබට සම්ප්‍රදායේ මාරතුකඩ මහින්ද ස්වාමින් වහන්සේ යටතේ මුල්ම දවස් පහ ඉතා සුන්දර වර්ණ සහ චිත්‍ර රූප විශාල ගණනක් පේලියට ගමන් කළේය. හයවන දවසේ කය මුලින්ම නොදැනී සිත අඩි 15ක් පමණ ඉහළට ගියා දැනුනි. ලා මීදුමක ඊතා ප්‍රමෝදවත් ප්‍රීතිමත් සුන්දර සංසුන් ශාන්ත බව මෙහි ඔහේ සිටීමි. ඒකාග්‍ර වූ සිත ඊතා සියුම් සිත පමණයි. කොපමණ වෙලා සිටියාදයි නොදැනිමි. ඒ කුමක්දයි මට කීවෙත් නැත. මා ඇසුවේත් නැත. දිගටම භාවනා කරන්නයි කියද්දී මම නිවසට ආවෙමි. පසුව මාස 3ක් පමණ වරින් වර එත තත්ත්වයේ පැමිණියේය. එය නැති වූයේ කාලයෙන්ම පසුතැවුණෙමි. දැන් නැත. ඇතැම් පරයන්කවලදී සිත ඒකාග්‍ර වී සිටිවිලි බලමින් සිටීමි. දෙවනි කාරණේ වර්ෂ 2008 දී උන්වහන්සේ අපවත් වූහ. ඉක්බිති මම කීප වරක් අනුබඩ භාවනා ආශ්‍රම දෙකටම ගියෙමි. භාවනා සාමාන්‍ය වශයෙන් කළෙමි. සිත ව්‍යාවුල් අවස්ථා බහුල විය. තුන්වෙනි කාරණ 2010 මැදදී ඔබ වහන්සේ ගැන දැනගන්නට ලැබී නොපමාව මෙහි පැමිණ වැඩසටහන් දෙකකට සහභාගී වෙමි. භාවනාව හොඳයි. දැන් ටේක් ඔෆ් එකට හුඟක්ම ළඟයි ඔබ වහන්සේ පැවසුවා. ඉක්බිති අවුරුදු දෙකක් කිසිම භාවනාවක් නොවිය. සතියවත් නොතිබුණි. කරණත්ලේ තියෙන අසනීප නිසා. හතරවෙනි කාලේ 2013 දී නැවත ආවෙමි. එවිට තත්වය. පළවෙනි අංකය යටතේ ඇතැම් විට සිතවිලි ඉතා ව්‍යාවුල් වී මා පොළවේ ගිලා බැස්සාමෙන් විය. කිසිවක්ම නොදැනී කොපමණ වේලා සිටියාදයි නොදැනේ. නැවත සිහි එළවුණු කල ඉන්නේ කොහෙද කරන්නේ කුමක්දයි කිසිම නිනව්වක් නැත. කමඨහන සාගන්නත් බැයි විය. දෙවෙනි කරුණ සිතුවිලි ඊතා ගියවුල්. විස්සන් කොටුවක් මෙනි. ඒ බව දැනේ. එහෙත් ගිලා බැස්සාමෙන් නොදැනුවත්කමක් නැත. ඒත් කමඨහන් නැත. තුන්වෙනි කරුණ ඉඳට හොඳ පරයන්ක තිබුණි. එවිට ධාතුල ක්‍රියාකාරීත්වය අත්දැකීමි. පස්වෙනි කරුණ යටතේ දැන් తত্ত্বය. විස්සන් කොට తত্ত্বය හෝ මා පොළවේ ගිලා බැස්සාවෙන తত্ত্বය නැත. ඒ පළවෙනි අනුකරණ බොහෝ විට සිත පිට යයි. වහා සතිමත් වෙතත් නැවත සිත පිට යයි. මුලපටන්ම සිසුර කඩා වැටේ. ඒටද සතිමත් වී කෙලින්වත් නැවත කඩා වැටේ. දෙවෙනි අනුකරණ හොඳින් අවදි. සිරුර කඩා නොඇතේ. නිතරම සිතවිලි වැල් හා සැලසුම් ඔස්සේ සිතයයි. සතිමත් වී ආපසු ගනි සතිමත් වී ආපසු ගනිමි. සමහර විට ප්‍රාථමික උපක්‍රමය ගණන් කිරීමද යෙදෙමි. නැවත භාවනාවේ මුලටම ගියාසේ දැනේ. එසේ වී ඇද්ද? තුන්වෙනි අනුකරණ ඉඳහිට සිත සංසුන් වී සිරුර නැතුව ආසේ දැනේ. හිස් තැනට වී ඔහේ සිටිමි. සාමාන්‍ය ජීවිතයේ භාවනාවට ගැලපෙන පරිදි ක්‍රමෙන් සෑහෙන්නට වෙනස් වී ඇත. මගේ ප්‍රශ්න පළවෙනි එක මගේ භාවනාවේ යම් පසුබෑමක් හෝ ආපසු ගමනක් වී ඇද්ද? දෙවෙනි ප්‍රශ්නය මා මුලින්ම අත්දැකේ කුමන තත්ත්වයක්ද? හුදෙක්ම කුතුහලය නිසා අසමි. එසේ වෙතත් මා කිසිසේත් අදාය වී නැති බවද මේ කෙසේ හෝ ජයගත යුතු අභියෝගයක් සින්ගත් බවද යටවත් පවසමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔක්කොටම වැඩි හරි ලේසි ඉඳගත්තට පස්සේ මූල කර්මස්ථානේ පේන්නේ කොහොමද කියනවනම් ඔක්කොම කතාවල් නිසා වෙලා තියෙන්නේ අහනක් කරන්නේ කොහොමද මූල කර්මස්ථානේ පේන්නේ කියන්නේ නැතුව රාජින් රජුරන්ගේ කතාවයි මහනුවර යුගයයි කස්සප රජු බුදුහාමර ගැනයි කතා කරගෙන ඉන්නේ මට මොව එකක්වත් ඇහෙන්නේ මට ඔය ඇහිලා වැඩකුත් නැහැ. මට අවශ්‍ය කරලා තියෙන්නේ දැන් ඉඳ ගන්නවාද ඉඳගෙන ඉවරලා ඉරියවට හිත යොදනවාද තමන්ගේ මූල කර්මස්ථානේ මොකද්ද බලහිනව මොකද්ද වෙන්නේ ඔක්කොම ওই ටික ඔක්කොම මේකේ තියෙනවා මේ ඔක්කොම තිබුණත් ඒක නැත්තම් වැඩක් නැත්තේ නෑ ඒ නිසා නිකන් සම්පප්පලාප වෙනවා ඒ ඇමරිකාවෙන් ඉඳලා ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා පඬිස්සානිකා භාවනා කරන වෙලාවේදී එයා ඉතින් මේ විස්තරේ වටන්තරේ කිව්වලු මේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙච්ච හැටි විස්තර හොඳට කතා කරලා අහන ඉඳලා මේ පිම්බෙන වෙලාවේදී ශෝක දැක්ක හැකිලෙන වෙලාවේදී කියලා බලන්න. එච්චරයි. වෙන මොනවක්වත් නැහැ. ඌ ඔක්කොම නිකන් නිකන් ප්‍රලාපනේ. ඔය කල්පනා වුණේ බිම්බෙන වෙලාවෙදී නැත්නම් හැකිලෙන වෙලාව. ඉතින් ඒතරයි ප්‍රොෆෙසර්ට කල්පනා ඉදවලු කොහොල ඔත්තල උඩට කළා. ප්‍රොෆෙසර් කෙනෙක් කියලා වැඩක් නැහැ. යෝගාවචරයක් වෑන් කිව්වා. නිසා මෙව කතන්දර හම්බ වෙන්න තමයි අපි ඔය ප්‍රයිවට් ඉන්ටර්විව් ලන්න ඕවට. වැඩක් නැහැ. මේ වෙනකොට අඩු ගන්න කියලා දෙන්න පුළුවන් කට්ටියට. මේ වගේ කිසිම හරපද්ධතියක් නැහැ. බුද්ධ වංශය කිව්වට, අනාගත වංශය කිව්වට ඒ නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ මම මේ භාවනා කරන්න ගියාම. මේ කොහොමද මූල කර්මස්ථාන මුලිච්ච වෙන්නේ? ඒක මට පේන්නේ කොහොමද? බලනකොට ඒක මොකද වෙන්නේ? ඒක ඔක්කොම ওই විස්තර තියෙනවා. ඒ ටික කියන්නේ නැතුව මේ කොහොමද වන්තර වටවලල් යනවයි කියලා කියන්නේ අමනසිකාතබ්බං අසත්‍ය අමනසිකාතබ්බං කියන කාරණාව ඉස්සරහට අරගෙන සත්‍යමනසිකාරයේ යෙදුපදීව ගැන වචනයක්වත් කතා නොකර මේ වගේ දෙයක් කිව්වට පස්සේ මට පිළිසරම පෙන්ලා දෙන්න පුළුවන් මෙන්න මේකයි නොකල යුත්තේ කියලා. මේකට සතිය යොදන්න එපා. මේකට මනසිකාරය යොදන්න එපා. ඒ වෙනුවට තමන් දැන් භාවනා කරනකොට පරිය හොඳම පරියන්කයක් ගන්න. හොඳම පරියන්කයක් කරන එක හොඳටම මූල කර්ම හදානේ මුලිච්චි වෙච්ච ආපాతගත වෙච්ච මූණට මූණ දාලා හිටපතනකින් පටන් ගන්නද ඒ ටික කියනකොට ඔක්කොම කියනවා ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා මේ ලියපු කෙනාට ඇත්තටම අවශ්‍ය නම් කොතෙන්ද ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න මේ දැන් තියෙන වර්තමාන තත්ත්වයටදී හොඳටම සප්පාය කරනු අනුග්‍රහ කරනු දීලා තමයි මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධ වෙන හැටි පරියන්කේදී ශක්මනේදී එදින්දා වැඩකට සතිය පවත්වන ගැන කතා කරනවා නම් ඒක උන්කා කාරණාවට අදාළයි. මේ අනික කොහොම අදාළ නැත්තේ නෑ. ඒව සත්‍යනාවේ අන්තිමටම පිටු කරන්න එක වාක්‍යයකට විතරයි. ඒව අඩු කරන්න, ඒව පුංචි කරන්න, ඒව නොසලකා හරින්න, ඒව පැත්තකට දාන්න. කෙලින්ම අරමුණට පේන හැටි කියන්නේ ඒක ඔක්කොම තියෙනවා. ඒක මේ වැඩ ඉදිරිපත් කරනවා හොඳයි. එහෙම නැත්නම් අපි ඊගා ප්‍රශ්න කරමු. ගෞණීය ස්වාමින් වහන්සේ මාගේ භාවනා පුහුණුවේදී පරයන්කේදීට වඩා සක්මනේදී සිත එකඟ කරගත හැකි බව වැටහි. සක්මනේදී නොඑක් විට සිත විසිරුණත් නැවත ඉක්මනින් වම දකුණ කෙරෙහි අවධානය යොමු කළ හැකිය. එහෙත් පරයන්කේදී අධික ලෙස සිතවිලි ගලා යෑම නිසා වරකට විනාඩි 5ක් හෝ 10ක් සිත විසිරී පවතී. එසේම මෙම සිතවිලි බොහෝ විට ද්වේෂ සහගත සිතවිලිය. ආනාපානයට හොඳින් සිත යොමු වූ අවස්ථාවවලදී උඩට ඇදෙන හුස්ම සීතල හා රළුවට දැනෙන අතර පහළට යන හුස්ම උණුසුම් හා සැහැල්ලුවට දැනේ. එසේම ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග බව ඇතේ. ද්වේෂසහගත සිතිවිලි නිසා ඇතිවන ව්‍යාකූල තත්වයෙන් මිදී භාවනාව හුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඉච්ඡල ප්‍රකාශත් එක්ක මට සංසන්දනය කරන්න අවස්ථාව දෙනවනම් ඉස්සෙල්ලා එකේ මේ අවසානට ලියපු වාක්‍ය දෙකවත් ලියලා නැහැ. ඒ නිසා මේ පස්සේ කීපයක් ගත්තොත් මේකේ අවසානට ලියපු වාක්‍ය දෙකෙන් පටන් ගන්නවා නම් කමතන් ඉදිරිපත් කිරීම. මම වාඩි වුණාට පස්සේ මට ආස්වාස් ප්‍රසවාසය පේනවා. මට ආස්වාසය මේ විදිහට දිගට ඉහළට ඉස්සෙන්න වගේ වැටෙනවා. ප්‍රසවාසය මෙහෙම වැටෙනවා. සක්මණට ගියාට පස්සේ මට මේ වම තිනෝට මෙන්න මේ විදිහට වැටෙනවා. දකුණ තියට වැටෙනවා කියලා ඒ ටික මූලික රචනයේ විස්තර කරලා මට ඒ නමුත් බොහෝ විට ඇති වෙන්නේ මේ හිතවිලි ආබාධේ ඒක පරියන්කේදී වැඩි සක්මණේදී අඩුයි නමුත් ඒ හිතවිලි ගැන යමක් කියනවනම් මට කියන්න තියෙන ද්වේෂය කියලා මේ ගොනුව ඉදිරිපත් කිරීමේදී මූල කර්මස්ථාන ප්‍රමුඛ ස්ථානයේදීලා කතා කරන පුරුදු වෙනකොට අනිවාර්යයෙන්ම හිතවිලි අහක යනවා දැන් කියලා දෙන්නේ හිතවිලි ගැන කතා කරනවා ඒ කියන්නේ හිතවිලි වලටයි උඩ මේ ඉනිමම් බැඳලා තියෙන්නේ ඒව ගැන කතා කරන්න කරන්න වැඩි වෙනවා ඒකනේ මොකද කරන්නේ ඉතින් අපි ඒක නිසා ආකල්පම වෙනසක් ඇති කරගන්න ඕනේ. ඉතිවිලි නැති එක නෙමෙයි ඉතිවිලි කතා නොකරන එකයි තියෙන්නේ. ආනපනේ පේනවට නෙමෙයි පේන එක හරි සම්පූර්ණ විස්තර දෙනවා නම් ගමන් කරනකොට සක්මනේදී පුළුවන් තරම් විස්තර ගන්නවා නම් ඒකන සාතර භාවය හරහා ඒ ගන්න ආකල්පමේ වෙනස හරහා ඉතිවිලි බේම කොන් වෙලා කිරෙන් බාල වෙලා දුර්වල වෙලා වියකිලා වීලිලා යනවා ඇත්ත ඇටි හැදිලා යනවා දැන් මේකේ තියලා තියෙන හැම පොහොරක්ම හැම මේ ආහාරයක්ම තියලා තියෙන හිතවිලි වලට බාධාවට. ඉතින් ඒකට පොහොර දාන දාන්න බැරි නම. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී අපිට යෝගාවචර දක්වන ආකල්පය මූණවර වෙනස් කිරීමට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔක්කොම තොරතුරු එන්න අරින්න එලා මූලිකත්වයේ තියෙන ඉස්සරහින් කියන්නේ. ඒක පිළිබඳ විස්තර ඔක්කොම කිව්වට පස්සේ අනිත්‍යව පිළිබඳ සාරාංශ කරලා පොඩි සටහනක් දාන්න. ඒ අනුව බලනකොට මේ ඉස්සර කියපු විස්තරයට වැඩිය මේක හොඳයි. මේකේ අවසාන වාක්‍ය දෙකක් හරි අඩු ගානේ ආස්වාද ප්‍රසවාසයේ සඳහන් කරලා තියෙනවා. ඒකට ප්‍රශ්නයක් අහනවා හිතවිලි අඩු කරලා මේ ආස්වාද ප්‍රසවාසය වැඩි කරන්නේ කොහොමද? මේකට දෙන්න තියෙන උත්තරය තමයි මේ ආස්වාද ප්‍රසවාසය ඉස්සලාම කතා කරන තැනට යනකම් කමඨහන් සුද්ධ කරන්න. හිතවිලි කතා කරන එක පස්සට දාන්න. පුංචි කරන්න. එදාට තේ තමන්ට පැහැදිලි වෙනසක් ඇති වෙනවා. හැබැයි මේ ටික හරි අපිට sannivedanaya කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් පදනමක් ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට කොහොමඩක්වත් මේ හිස කඳ ගාත්‍රා ක්‍රමයේ රචනයක් කියන තේරෙන්නේ නැහැ. අපිට කියන්න ඕන දේ අපි දඩබඩ ගාලා ඉදිරියට දානවා. කියන්නෙම කෙලෙස්. උස්මතු කෙරුවොත් කෙලෙස්. කැපිපෙන්න දැඟලුවොත් කෙලෙස්. ඒ ඒ ඔක්කොගෙම තියෙන මේ කෙලසන ගතිය තියේදී අපි බුදුන් දකරු කරලා ධර්මයට කරු කරලා කමන්ට අහන්න කරු කරලා මූල කර්මස්ථාන කරු කරලා ඒක පටන් ගත්ත තැනින් කතාව පටන් ගන්නවා. කමටහන් සුද්ධ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔක්කොම අර කුණු කන්දල් පස්සට දානවා. ආ නොයි ක්‍රමයේ එදිනදා ජීවිත අපි කතා කරන්න ගත්තොත් ඇත්තටම කතා කරන දෙයක් නෑ අපට. අපි කතා කරන්නේම කාගරි අදක් උදක් මොන හරි කුණු කන්දලයක් තියෙනවා නම් කතා නොකර බෑ. තක්කුමුකෝ. අපි හොඳට විතර කරන්න අද උදේ ඊයේ වගේම ඉර පෑවුවා. අනේ හරියම ලස්සනයි කියලා ඉතින් කියන දෙයක් යවුවේ. ඒක පරම සත්‍යය. කියන දෙයක් නැහැ. ඉර බහිනදී හොඳට බලන්න ගන්න ගියොත් පොඩ්ඩක් කොහොම නතර වෙනවා ලස්සන වැඩක් තියෙනවා. මේ ඉර වැසනේ. අරමදේ පිස්සුතෝ ඊටමදේ තියෙනවස කියනවා. ඉර බහිනවා තමයි. කාටවත් කුප්පි මේ කුප්පන ගතියක් නැහැ සත්‍යයේ. සත්‍ය ඇහෙනකොට නිකම්ම නිකම් පතොලොද්දක් වගේ. කුණු කන්දලයක් තියෙනවා නම් කහගාරී ඇදක් උදක් තියෙනවා නම් කවුරු විවේචනයක් නම් ආය මොකුත් නැහැ ඉතින් පුදුම ඉතින් ඒක තමයි අපේ ස්වභාවය. අපේ සාමාන්‍ය කතා ස්වභාවය ඒකේ. ඒකෙන් තමයි අපි උණ බහින්නේ. දැන් උණ නගිනවනේ දවස් 4 5ක් ඉන්නකොට භාවනා මධ්‍යස්ථානේ. උණ නගින්නේ මොකද අර කුණු සරව ටික පිට කරගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඉදිරිපත් කරන ක්‍රමයෙන් තමන්ගේ අදහස් තියෙනවා කොයි එකක් තියෙනවා මේ ඉදිරිපත් කරන ක්‍රමයෙන් ආරි ක්‍රමේ ආර්ය විවහාර කියන එක තව කෙනෙක්ගේ හිත කෙලෙසෙන්නේ නැතුව sannivedana කළ යුතු ක්‍රමය ඒ වගේම අහන කෙනාට සම්‍යක් කල්පනාවක් පහළ වෙලා එයාටත් යහ කල්පනාවක් පහළ වෙන ක්‍රමේ තමයි ਸਰවචනාසි ක්‍රමය උන්වහන්සේක අතමිටමලව ගත්තේ නැහැ උන්වහන්සේ කිව්වේ මෛත්‍රී පැත්ත කතා කරන්න, හොඳ පැත්ත කතා කරන්න, ඇත්ත වෙච්ච හැටි කතා කරන්න, ඇත්ත වෙච්ච හැටිම කතා කරන්න, අනුන්ට හිතසුව පිණිස කතා කරන්න, වෙලා බලලා කතා කරන්න කියනවා. ඉතින් ඒක තමයි ඇත්තටම කපටහන් සුද්ධ කරනවා කියන්නේ. කමඩන් සුද්ධ කතා කියන කෙන කතන්දර කියන එක නෙවෙයි. ඒ වගේම අපිට කරදර නැහැ කියන එකත් නෙවෙයි. ඒ කිසි දෙයකට ගරු කරන්න එපා. ඉස්ලාම මේ මොකක්ද මං ඉස්ලාම කියන්නේ යන්නේ කියලා මොනවා ලිව්වත් කමන්නේ ලීලෙවල තමන්ම සුද්ධ කරන්න ඒක. සුද්ධ කරලා කමඨාන මුදුන්පත් වෙච්ච තැනින් පටන් අරගන්න පටගනේ කොහොම විතර ඉවර කරලා කුණු ටික අන්තිමටම දාන්න. ඒ නිසා මේකේ මේ දැන් මේ කියු ප්‍රකාශයේ මේ විදිහට භාවනා දිහා කමඨාන සුද්ධ කරන්න ගිහිල්ලා ලියන්න පුරුදු වෙච්ච එක අනිද්දාශ භාවනා දිහා බලන්නෙත් ඒ සාලෙට එතකොට ඉබේම ඉතිවිලි වේදනා ශබ්ද කොන් වෙලා අර ඊටාම පුංචිම එක සැරයක් හරි දැකපු ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ වම දකුණ ඉල්ලමක් ගොඩ දාලා මණිකක් අරගෙන ඒ මණික සිටු දේවින්නාථගේ තැල්ලේ එල්ලනවා වගේ මඩ ගොඩාක් හොදනවා. හොදපු මඩ ගැන කතා කරන්නේ අර වෙන් කරගත්ත මණික ගැන විතරයි කතා කරන්නේ. එහෙම නැතුව මේ මණික මේක කොට ගන්න මට මෙච්චර මඩ හොදන්න උනා මෙච්චර උනා කියලා ඒක ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා මේ මණික මණික විදිහට සලකනවා නම් ඒ මනුස්සයා මණිකක් වෙනවා. මණිකට මඩවලට සමාන දේ සලකන්න ගියාම ඇඩේ මඩ වෙනවා. මඩ ඉස්සරහින් ඉඳලා මණික පැත්තට ගියාම අන්දෙක් වෙනවා. බූරුවෙක් වෙනවා. කිසිම ගුණයක් නැහැ නිසා මේ කතා ස්වරූපේ ඉදිරිපත් කරනකොට දෙවට බලන්න කිය යුතු කාරණාව මොකක්ද කියලා බලලා කතා කරන්න. ඒක ඇත්තට ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒක නිසා ඉස්සෙල්ලා එකයි මේකයි බලනකොට දිනුවක් පේන්න තියෙනවා. දෙවෙනි එකෙත් මම මතක් කරන කමටහන් සුද්ධ කිරීම පිළිබඳ කාටත් උපදේශයක් විදියට මූල කර්මස්ථානේ බුදුන් ප්‍රත්‍යචිතණින් කතා කරන්න පටන් අරගන්න. ඒකේ තියෙන විස්තර පුළුවන් තරම් අවුලන්න, පුළුවන් තරම් කමටහන් වාර්තාට ඇතුල් කරන්න. ඒක ඉවර වෙලා කතා රසයේ රචනයේ අවසානයේදී මට මේක කරනකොට විශේෂයෙන්ම එන්නේ මට හිතවිලි. ඒ හිතවිලි ගැන කියනොනම් මට එන්නේ ද්වේෂ හිතවිලි කියලා සතාන් කරාට කමන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ආස්තරයි ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ආනාපාන සති භාවනාවේදී මම දැන් මෙතන වශයෙන් බදාලසේක. මම අද දින එලෙස වාඩි වී මම දැන් මෙතන යන අවධානයෙන් සිටියෙමි. විනාඩි 5ක් හෝ 10කට පමණ පසු මට එකවර ඇස් හැරුණි. මට හැඟී ගියේ නින්දට වැටී සිටි බවය. මෙම අවස්ථාව තව විස්තරාත්මකව පැහැදිලි කිරීමට ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙන් අවබෝධ වේවා. මේක පණ අරගන්නේ මම ආනාපාන සති භාවනාවේදී කියලා කතා කරන්නේ. බොරු නාමකරණයක් නේ. ආනාපාන සති භාවනාවේදී නෙවෙයි ඒක අපි කරන්නේ සතිපට්ඨානෙදී සතිය පිහිටීම සඳහා ඒ නිසා මේකට ආනාපාන කියන්න බෑ. මේ විදිහට තමන් එක තැනක ඉඳගත්තාම ඉන්න බැරි නම් හිත දුවනවා නම් ඒ දුවන මීහර කල්ලා බඳින්න තමයි ආනාපාන කියන කුණ්‍ය ගහන්නේ. එනතෝ හිත කීකරුව ඉන්නවනම් මම දැන් මෙතන කියන එකේ දැන් මේ විදිහට විනාඩි 10ක් විතර දැන් තේරෙනවා ඉන්න පුළුවන් කියලා. දැන් භාවනා කරන්න තියෙන මේ ඉඳපු ටිකට අවදි වෙන්න පුළුවන් ද කියලා. දැන් තියෙන ඉඳලා නැගිට පස්සේ නිින්දෙන් ඇවිත්ලා වෙයි තේරෙන එකනේ. මේ ඉන්න එකට ඉන්න එකමයි ජීවිතේ හැමෙදි ඉතාමත්ම වටිනා පිරිසිදු දේ. ඒලාදී හිත ලීන වෙන්න දෙන්නේ නැතු මේකට අවදි වීම සඳහා අනිත් දවසේ යන්නේ මේ හැකි සංඥාවයි. මට ඉන්න පුළුවන් ආනපාන නිමිත්තක් නැතුව ඉන්න පුළුවන්. දැන් මට පේනවා දැන් බලන්න තියෙන්නේ ඉන්න ටිකේ මම මේ මේක බුද්ධි විඳිනවා මම මේක සමාදන් වෙනවද? මම අවදිද? එහෙම මම අප්‍රමාදද ඒකට? මම සතිමත්ද කියලා ඒක හරිම ශිල්පයක් එතන තියෙනවා. මේක ආවට පස්සේ හිත හැංගෙට දෙන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව හරියට ඒ වෙත පැමිණිච්ච විවේකය, ඒ වෙත පැමිණිච්ච හුදකලාව, ඒ වෙත පැමිණිච්ච පිරිචිගතියට සමාදන් වෙනවා කියන එක ශිල්පෙන් කරනවා. හැම වෙලාවෙම ලැබෙන්න අරිනවන ලැබිලා ඒකට එළඹ වාසය කිරීමට උත්සාහ කරන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ආශ්වාස ප්‍රශ්වාස ගන්නතර කමක් නැහැ. එන්න තම මිනේ කිරීමේ උපකරණ ගන්නතර කමක් නැහැ. මොකද අවශ්‍ය කරලා තියෙන්නේ මාර්ගයෙන් හිත හරියට කබේ උඩ තියාගත්තා වගේ ඒ තනියේ දණ්ඩය විදිනා වගේ තනි කෝච්චි පිල්ලක විදිනා වගේ එළඹ සිටීම වර්තමාන මොහොතේ එළඹ සිටීම තියෙනවා නම් කොයි උපකරණේ පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් මේ අරහෙට මයික් එක ඉල්ලනවා. පොඩ පොඩ පොඩ පොඩ පොඩ. තෙරුවන් සොයනස හිත ලීන කියන එකේ තෙරුව මොකක්ද? නිලීන කියන වචනේ තියෙනවා ලීන කියන වචනේ තියෙනවා. තාක්ෂණික විස්තර කරන්නේ මේ සාමාන්‍ය ගහක් වැඩෙනකොට මුලම තියෙන උඩම තියෙන අංකුරය ක්‍රියාකාරී යට තියෙන අංකුර හැදෙන්න පුළුවන් ලීන වෙලා ඉන්නවා. එයා තාම ක්‍රියා තත්යකට ඇවිල්ලා නැහැ. දැන් ගෑණියෙක්ගේ තනේ වගේ නෙවෙයි පිරිමියෙක්ගේ තනේ ලීනයි. ක්‍රියා කරන්නේ නැහැ ඒකේ. ඒ ඔක්කොම ක්‍රියා ඔක්කොම තියෙනවා නමුත් ඒක ක්ෂීර නිෂ්පාදනයක් හෝ යගේ මේද tempat වීමක් නැහැ. ලීන වෙලා මේක තියෙන. නිලීන වෙලා කියලා කියන්නේ. දැන් තරු මේ ඉර තියෙනකොට හඳ නිලීන වෙනවා. හඳ තිබුණාට බබලන්නේ නැහැ. ඒකට හඳ තියෙනකොට තරු එච්චර බබලන්නේ නැහැ. අඳ නැති තැන තරු බබලනවා, ඉර නැතන හඳ බබලනවා. බැබලීමේ ප්‍රකාශතාවයේ අනිපැත්ත ලීන භාවය. ඒ ලීන වෙලා තියෙන්නේ නිලීන කියන වචනේ. ඒක සැඟවි ගැනීමක් වගේ. එයාගේ තෙද බලන්න බබලන්නේ නැහැ. එයාගේ ක්‍රියාකාරකම් මුලින් හැබැයි එයා සම්පූර්ණ හැමම හැම එකෙම නියෝජනයක් ළඟ තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා. නමුත් ඒව ඇකිලිලා ක්‍රියාවත් වෙලා නැහැ. ඒක ලීන වෙනවා කියලා තමයි ලෝසාංශ ලියලා තියෙන. ඒකට ලෝසාංශ දාන වචනයක් සැඟවි ගන්නවා කියලා අපිට විද්‍යාවේ ගන්නන්නේ නිලීන තත්ත්වයටපත් වෙනවා කියලා. නිලීන වෙනවා එක්කෙනෙක් රජ වෙනකොට අනිත් එක්කෙනා නිලීන වෙනවා. තෙද ඒ තෙද නිසා උදාහරණයක් වශයෙන් කියනවා මේ නේරුතුමා ඉන්දියාව පාලනය කරලා නේරුතුමා මැරුණට පස්සේ ඊගාව රාජ්‍ය ගන්න කවුරක්වත් නැහැ. මොකද එයා තරම්ම තෙදවත් රජෙක්. ඒ රජුරෝ යටතේ කාටවත් බබලන්න බෑ. ඒ නිසා එයා වැටුණට පස්සේ කාලයක් යනවා ආයෙ කෙනෙක් නැගලා විශාල ගහක් කැලේ මැද වැටුනොත් ඒ ගහයට මොනම ගහක්වත් නැහැ. මොකද එයා තෙදවත් වෙච්ච නිසා යට තියෙන ඔක්කොම ලීන වෙලා ගිහලා නිලීන වෙලා ගිහලා ඊට පස්සේ ඒක යාය පාළු තිබිලා ගොඩාක් කල් ගිහලා තමයි ආය එකක් නැගලා එන්නේ. ඉතින් වගේ ඒක මේ ප්‍රකාශ తত্ত্বයේ අනිත් පැත්ත කියලා කියනවා. ප්‍රසිද්ධ తত্ত্বයේ අනිත් පැත්ත. තෙදවත් తত্ত্বයේ අනිත් පැත්ත කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව වරණතරේ හුස්ම දිස බලා සිටීම අද උදේ පරයන්ක භාවනාවේදී භාවනාවට ඉඳගත් මොහොතේ සිට භාවනාවෙන් නැගිටින මොහොත දක්වා ඉනින් පහළ කොටසේ වේදනාවක් මට දැනිනි. මුලදී අධික වේදනාවක් දැනවත් මූල කර්මස්ථානයේ දෙස අවධානය යොමු කොට සිටීමි. වේදනාව තුළින් මූල කර්මස්ථානය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මූල කර්මස්ථානයේ තුනී වී ගියේය. වේදනාව දිගටම පැවතුණි. පෙර දින ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී දේශනා කළ පරිදි මේ කෙලෙස් නිසා සිදුවන්නක් බව මෙනෙහි කරමින් වීරයගෙන දිගටම මේ දෙස බලා සිටීමි. මීට පෙර දිනවලදී බොහෝ විට සිදුවන්නේ හුස්ම රැල්ල තුනී වූ විට ඉතා සැහැල්ලු සතුටු දනවන හැඟීමක් දැනීමයි. ඉතා සඳහා ඉහත සඳහන් අවස්ථා දෙකෙන් දෙවන අවස්ථාව වන සැහැල්ලු අවස්ථාවේදී කෙලෙස් අඩුවීමක් සිදු නොවන්නේද නැතහොත් කුසල වැඩිවීමක් සිදු වේද? මා ගැන අනුකම්පා කොට මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නම දීලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව පතමි. මේක ඇත්තටම අර බණ කියනකොට වෙච්ච කාරණා පිළිසුදු වෙලා නැතිකම වෙලා තියෙන්නේ. කෙලස් නිසා මේ විදිහට වේදනාවක් වෙනවා කියන්නේ එහෙම එකක් බුද්ධ දේශනාව බෑ. වේදනාවක් මතුවලා වේදනාව ගැන පශ්චාත්තාප වුණොත් වේදනාව නිසා පශ්චාත්තාපේ නම් උකලෙසේ පහළ වුණා. යම් වෙලාවකට ඒ කෙනාට වේදනාව තියෙද්දිම ආනාපානය කරන්න පුළුවන් කියන ජයග්‍රාහී හැඟීමෙන් වේදනාව හරි පැත්තට දාගත්තොත් ඒ කුසලයක් කරනවා. කලින් ගෙනාවු පැකට් කරපු කුසල් හෝ පැකට් කරපු කෙලස් නැහැ. ඒ වෙලාවේ මේ වේදනාව දිහා අපි බලන බැල්ම, අපේ ප්‍රතික්‍රියාව, අපේ ප්‍රතිචාරය ඉතින් අර පළවෙනි වතාවට කියනවා ඇයම තිබුණා වේදනාව යටිකයි. නමුත් මුල් කාලේදී මට ආනපන බලන්න පුළුවන්කම තිබුණා. පස්සෙත් මේ මේ වේදනාව කියන්නේ කෙලෙසයක්. එහෙමයි මට ඔබ වහන්සේ කියනවා ඇහුනේ. ඒතරින් මම ආනපන බලන්න හදුනා කියනකොට වේදනාව කියන්නේ විඳීම් චෛතසිකයක කෙලස් නෙමෙයි. විඳීම් චෛතසිකයේ ද්වේෂයක් පහළ වුණා නම් කෙලස්. විඳීම් චෛතසිකට ආශාවක් පහළ වුණා නම් කෙලස්. මේ විදිහින් චෛසිකේ තියෙද්දිත් මට ආනපනේ බලන්න පුළුවන් කියලා හොඳ වීරත්වයක් සතියක් සමාධියක් ඇතිවෙනවා නම් කුසල්. ඉතින් ඒ නිසා එනේන දේ කුසල් බවට ඔකලස් බවටපත් කිරීම පූර්ව නිගමනයක් නෑ. ඒ වෙලාවේ සිද්ධ වෙන්නේ මේ වෙලාවේදී මේ වගේ වෙච්ච හැටි ප්‍රකාශ කරනවා නම් පිටිනේකට බලද හැකිදලා මේ එන වේදනාව නිසා මේ කෙනා කෙලෙස්ද ඇති කරන තියෙන කුසල්ද කියන. ඒ නිසා ඒක කල්ලාත විනිශ්චය කරන්න බෑ. අපි සාමාන්‍ය හිතාන ඉන්නවා මේ කෙලෙස් පැකට් පිටින් සුපර් මාකට් එකේ තියෙන ඕනනම් කෙලස් පැකට් එකක් ගෙනලා තරහකාරයට අපිට දෙන්න පුළුවන් වෙයි. කුසල් වෙනම පැකට් එකක් තියෙනවා. ඒ ගෙනලා යාළු කට්ටියට දෙන්න පුළුවන් මේ කියලා පැකට් කරලා දිනවා කියලා හිතනවා. බුදුජානනාද කියන්නේ කිසිම වෙලාවක මෙවුවා එහෙම ගොනු කරලා තියන්න බෑ. Taman ඒ වෙලාවට දක්වන ආකල්පයේ හැටියට තමයි ඒකල කියන බුදුජානසීම ආකල්පමේ වශයෙන් වෙනසකට ඉඳ නැත්නම් කාටවත් නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්නේ වෙත පැමිණෙන දෙයින් කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂකම හරහා. පුළුවන් නම් එතේ කෙලෙස් ඇති නොකර ගැනීමේ දක්ෂතාවයට කුසලයේ දක්ෂතාවය කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේට වෙන්න අපි ලෑස්තිලා යන්න ඕනේ. එන කිසිම දෙයක කෙලෙස් අකුසල් කුසල් නැහැ. ඒකට මම දක්වන මම මුණ දෙන ආකාරය, මම ප්‍රතික්‍රියා කරන ආකාරය, මම ක්‍රියා කරන ආකාරයෙන් තමයි කුසල් අකුසල් වෙන්නේ. ඒ නිසා ඒකට අපි හැම වෙලාවෙම දැනගන්න ඕනේ හැම චිත්තක්ෂණයෙම එක වගේ වැදගත්. ඒක වගේම ක්ෂණ සම්පත්තියක් ලෑස්ති වෙලා මම මේකට මුණ දෙනවා කියලා ගියොත් ඒකට කියන අවදි භාවය කියලා ඒකට සතිය කියලා කියන එකට ලෑස්ති වෙලා යනවා කියලා කියනවා එහෙමනම් මේවා කුසල් බවටපත් කිරීමේ හැකියාව වැඩි. එහෙම ලෑස්තියක් නැති වෙලා සුද්ධම අකුසලයක් යනවා. එක්ක කැමැති වෙනවා එක්ක අකමැති වෙනවා ඒකත් එක්ක ගැටි ගැටි ඉන්නේ. ඒක නිසා ඒක පොඩ්ඩක් පිරිසිදු කරන්න මේක අවස්ථාවක් වුණා මේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ එනිසා එimhe වැරදි හැඟීමක් ඇති කරගන්න එපා. මේ භාවනා කරනකොට යටිකයේ වේදනාව වෙන්නේ අකුසල් නිසා කියලා ඒ කර්ම ශක්තියක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක අකුසලයක් වෙනවා ඒක ගැන පශ්චාත්තාප වුණොත්. ඒ ගැන නැත්නම් ආඩම්බර වුණොත් කුසල මේ සුභ වේ සුඛ වේදනාවක් ඇවිලා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙකෙන් එකක් ඇති නොවි මේක හුදු වේදනාවක්. ආනපන කියලා කියන්නේ රූප ධර්මයක්. මේවා පිළිබඳව හඳුනා ගැනීම අපි ළඟ තියෙන සංඥා වශයෙන්. අපිලා දැකලා අපි එක එක දේවල් කරනවා, එක එක දේවල් සංස්කරණය කරනවා, එක එක චේතනා පහනවා සංස්කාර වෙනවා. මේ හොඳ නරක බෙදෙන හිත විඥානය වෙනවා. ඒවා ඒක එක්කනා කරන ක්‍රියාකාරකම් දිහා බලලා විනිශ්චයකට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අකුසල් රැස් කරගන්න නැතුව ඉන්න පුළුවන්. අමාරුයි මම දන්නවා මම කියන්න හදන කාරණාව මේ හේතු ගන්නඳ sannivedana කරන්න අමාරුයි. නමුත් ඒක තමයි මේ ධර්මයේ තියෙන සිලිලාරේ ධර්මයේ තියෙන රසය, ධර්මයේ තියෙන ඒහිපස්සික බව. කලින් විනිශ්චයක් නැහැ. ඒ වෙලාවේ තියෙනවා කියන එක පිළිගන්න යෝගාවචරේකුත් ඔහොමනම් භාවනා නොකරපු කෙනෙක් කොහොමදක් පිළිගන්නේ? එයා හිතලා තියෙන ඔක්කොම කල්ලාතු විනිශ්චය කරලා තිනවා මල් ළඟට පව් වෙනවා මල් ළඟට පිං වෙනවා ඉතින් બોලේ මම මොකද කරන්නේ? ඉතින් මං එන එන එක කාලා නිකන් ඉන්නවා කියලා. එහෙනම් කවදාකවත් නිවන් දකින්න බෑ. ඕනම දෙයක් කෙලෙසයක් කරගන්නත් පුළුවන් ඕනම දෙයක් කුසලයක් බාටපත් කරගන්න පුළුවන්. ඒකට තමයි අපි දක්ෂකම කියලා කියන්නේ. ඇත්තටම ඒක තමයි පින දක්ෂකම කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ කර්මය සහ කර්ම ඵලය පිළිබඳව අපගේ දැනීම මෙලෙස ලියන්නට සිදුවේ. ඊයේ ප්‍රශ්න වටේදී අවසාන මොහොතේ ප්‍රශ්න ඉදිරිපත් කළ සොයුරට සමාන වූ සිදු වූ සිදුවීමක් මෙසේය. මා දන්නා වෙනත් සොයුරයකටද මෙසේ කොන්දේ ශෛලකර්මයක් කිරීමට සිදුවිය. ඇයගේ වෛද්‍යවරුන් පැවසුවේ ඇයට ඇවිදීමට නොහැකිවන බවය. මෙහිදී අප තිරස්චීන විද්‍යාවන් වෙත යොමු වුණෙමු. එහිදීද පැවසුවේ ඇයට පෙර භවයක බුදුරන් වහන්සේගේ පිළිම කඩා ඇති බවත් ඒට වන්දිගේමක් ලෙස මේ භවයේදී මෙසේ සිදුවී ඇති බවත්ය. වරණතුල පෙර භවයේදී ඇය වෙනත් රටක වෙනත් ජාතිකයක ඉපදී සිටි බවට පැවසෙනවා. එම විද්‍යාවන්ට අනුව අප දෙවියන් වැඳීමට හෝ යැදීමට නොගියමු. අප විසින් කරනු ලැබිය සාමූහික පින්කම් කොට ඇයට අනුමෝදන් කිරීමයි. ඇතැම් අවස්ථාවල ඇයට එම පින්කම් දැනුම් දීම් කළ අතර ඇතැම් අවස්ථාවල ඇයද නොදැනුවත්ව අප විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා විවිධ පින්කම් කළෙමු. මේ පිළිබඳව ඇයගේ ඥාතීන්ද අපට ඉතාමත් නරක ලෙසට අපහාස කළ අවස්ථාද බොහෝය. බුදුරජාන් වහන්සේගේ ගුණේ අසීමිත බව අප දනිමු. ඇය දැන් අත්වාරුවක් මගින් ගමන් කරයි. මෙවැනි අවස්ථාවල සසරේ ඇති භයානකම හොඳින් වැටහේ. මේ පිළිබඳ තවත් ධර්මානුකූලව කරුණු කාරණාවට හදෙන්න සිතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ධර්වං සන්නයි. අහගෙන ඉඳලා බැලුවොත් හැම කෙනෙකුගේ කතාව නව කතාවක් තමයි. අර මේ වෙලා තියෙන බෙස්ට් සෙලර් වෙන්නේ නැහැ, Nobel Prize හම්බ වෙන්නේ නැහැ. කවුරුත් අහන්න කවුරක්වත් නැහැ. හැම කෙනෙකුම ජීවිතයක් ගත්තොත් කියා ගන්න බැරි තෝගයක් තියෙනවා. ඉතින් ඔය ඒක දන්න පොඩ්ඩක විස්තර වෙන්න ඇති. ඕකත් පචයක්ද කියන්න දන්නේ නැහනේ. හරියටම විකුණන කන જાතියක් ඉන්නවා. ඕවම විකුණන කන જાතියක් ඉන්නවා. ඒ මිනිස්සු දෙනවා අමුල අනුව දෙනවා. ඉතින් කන එකට ඉතින් දැන් කොන්දනේ කොන්ද වෙන්නේ ඕන දෙයක් කරනවා. ඉතින් ඒ නිසා හොඟා කළාට බොරුපට ලහප. නමුත් අපි තේරුම් අරගන්න තියෙන අපි දන්න ප්‍රදේශයේ කර්මය ගැන හදාarලා කිලවර කරන්න බෑ උම්මත්තක වෙනවා. ඒක නිසා ඒක පිළිබඳව අපි දන්න ටික වැඩි වයින් යාර කරන්න දෙයක් නැහැ. කරුණාකර මේ වර්තමාන මොහොත අලුතෙන් කර්ම රැස් කරන එකක් කරගන්න එපා. දෙක තමයි අමාරු මේක. පරණ කර්මයක් ගෙවෙන වෙලාවදී ඒකට වෛර කරලා අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒක තමයි අමාරුම දේ. අපිට පරණ කර්මයක් වෙන්න කවුරු හරි ඒජන්ත කෙනෙක් ඉදිරියපත් වෙනවා. අපි ඒජන්තත් එක්ක තරහ වෙනවා මේ යකාමේ නිකම්ම ඉඳලා මට බැන්නනේ. මොකක්වත් නැතුව මට ගැහුවනේ කියලා අපි හිතන්නේ එයා මාර්ගයෙන් මේ කර්මයක් පරිසන්දෙන්නේ කියලා අපි අර ක්‍රියාත්මක කරන එක නැත්නම් කරන්නේ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අලුත් කරන ආර්ම පද්ධතියක් අපටන් අර ගන්නවා මේ ගැටුම නිසා. එදී මේක කෙලවරක් නැහැ. ඒක නිසා අර පෙරාංගනක් එක එළු දෙනක හිසනසා ඇයගේ මයිල් ගණනට හිස් කැපුම් ලදා කියලා ඒ කතාවේ තියෙනවා. ඒක මිනිස්සේ එලිච්ච කපලා මයිල් ගානට හිස් කැපුම් ලැබුවා. ඉතින් උපදෙවන ආත්මේ ඉස්කැපුම් කපනවා. අන්තිම ආත්මේ එලිච්චක් වෙලා ඉපදිලා තමන්ගේ ස්වාමියා කඩුව අරගෙන පිහි අරන් ළඟට එනකොට මේ එලිච්චට කල්පනා වුණා මේ වගේ අන්තිම භවය මම මෙතෙක් මැරලා මැරලා ඊට පස්සේ ආට සතුටක් ඇති වුණාලු මේ වෙලාවේදී හිත නරක කරගන්න නරකයි එහෙම වුණොත් මට තවත් අලුත් කර්ම රැස් වෙනවා ශේෂ කර්ම කියලා දැන් මේකෙන් ඉවරනේ කියලා සතුට වෙනකොට කපන්ටාව මිනිස්සයා දැක්කලු මේ ලිච්චි නලියන්නේ නැහැ කියලා. බය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කතාව යන විදිහට මේ මිනිස්සයා ඇහුවට පස්සේ කිව්වලු මට උඹ ගැනට කරා කනගාටුයි. නමුත් මගේ අන්තිම එක ඉවරයි අද. ඒ නිසා මේක ගැව්වට පස්සේ ඉවරයි කියලා. ඒකට මේ මිනිස්සයා සංවේගයකටපත් වෙලා බෙල්ල කපන්න තුනත කරා. දැන් මල කචල් එකනේ. දැන් ඊට පස්සේ ආයතරයක් මේ ලිච්චිට මැරෙන්න වෙනවා. එතකොටම අකුණක් ගහලා ගලකට වැදිලා ගල්පතුරක් ඇවිලා බෙල්ල කපලා ගියා. ඒ ඒ ඒ පොඩ්ඩට උනන අර මිනිහ ආයෙත් අර එලිච්ච කරගත්ත අකුසල කර්මය ආයෙ කරගන්න. ඉතින් ඒ වෙලාවේ එලිච්චක් වෙලා කතාව යන්නේ අවසාන සැරේ මේ කොහෙද නැති මිනිස්සේ පියක් ගාගෙන එළ මාව හරස්තාලා කපන්න හදනකොට කාටද තරහ නොවේ? මොසර මොන මොන මගේ නඩු අහලද මන්න මොනවා කෙරුවටද මේ ලේ පිට කපන්නේ? තොට එන ගහපිය කියලා කී වෙනවා නිකමට කියවෙනවනේ. ආයේ ඇති. ඊට පස්සේ අලුත් කර්ම පද්ධතිය රැස් වෙනවා. ඉතින් භාවනා යෝගාවචරය කියන්නේ ශාන්තවාදී මේ අවස්ථාදී වගේ ඒ රජුරු ඇවිල්ලා ඔබ ශාන්තවාදීද කියලා. ඉතින් මේ පාසකේ පාසමත් කියන ඔව් කියලා. ඒ පාසකයාට කියන කපමං අත කියලා. තව තාම ශාන්තවාදීද? ඔව්. එහෙනම් අනිකටත් කපමං කියලා. તો තාම ශාන්තව ඔව් කකුලත් කපමං. හතරම කපුවල පස්සේ රජුරණ දැන් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ රජුර පපුවට පයින් දමලන්නට පස්සේ ලේවමන දාලා මැරලා දිනවා බෝසතාණන් වහන්සේ. රජුරව අපාගත වෙලා. මුදේ ශාන්තිවාදීකම රජුරණ මොහොරන්න නුස්සන්නේ. එහෙනම් හිටපම් මම උඹට වැඩේ කරලා පෙන්නන්නම් කියලා. ඉතින් අපිට පුළුවන් නම් කිය අනිත් පැත්ත කරන්න මේ කර්මයක් ගෙවෙන වෙලාව මේකට අඬාව ගන්න යන්නත් එපා. මේක ක්‍රියාත්මක කරන මනසත් එක්ක ගැටෙන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. බලන්න හිත හදාගත්ත හිත හදාගත්ත මනසට තියෙන අභියෝගයක තරම ඒ ක්‍රියාත්මක කරන්න ඉදෙන් දෙන ගහලයත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ. ඒක ඒ කර්මානුරූප දෙයක්. ඒක අකුසලයක් නෙවෙයි. ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් කතා කරලා මැෂිනා මෙහෙමයි. මම පන්සිල් පද පහ කිව්වට පස්සේ ඒක සැරේ කපපන්. එහෙමනේ බැද්දුම් බන්න කිවි. ඉතින් ඒ වයිදී බලන මොන මොන තරම් පුහුණුවකින් කරන්න ඕන දේවද කියලා. දැන් අපි දිහා රවල බැලුවත් අපි වහිනවා. ඊය කරන දඟෙඩි ඔළුව තියන්න ගත්තොත් එහෙම මල කචයි. එහෙනම් ගෙලින්ම මානවජී වාසිකාම විතරක් කරනවා මට මරණීය තර්ජන එල්ල කරා මම සම්මාන්‍ය පුරවැසි රජේ වග කියන්න ඕනේ මේ මේ මේ මේ කඩප්පුලිය මේ මේ මේ කා මේක ඉතින් ධිකර කර්ම රැස් කරනවා ඒක නිසා ඒ ගෙවෙන කර්ම ගෙවෙද්දී අපිට සාහසික විදිහට hina වෙන්න පුළුවන් මේක සම්පූර්ණ අසාධාරණයක් වෙන්නේ මනුස්සය වයර් මාරු වෙලා තියෙන්නේ මං කියලා පටලවාගෙන වෙන කාටද ගහන්නේ ඌටත් තේරෙන්නේ නැති විදිහට හරි මම නෑ මේ වෙලාවේදී මගේ චිත්ත චිත්තසංතානය අවුල් කරගන්න කියලා හිතනද මොන්න තරම් පුහුණුවක් ඕනද කියලා හිතන්න අපි යන බලන්න අපිට හොස්සලන්ගේ මැස්ස යන්න බෑනේ අපි පොඩ්ඩ හිමේ වෙනකොට අපි අනුන්ගේ පව් අපේ මල්ලේ දාගෙන ඒ මතුවට ගෙවෙන කර්ම මතින් අලුතෙන් කර්ම රැස් කරගෙන උණ උණ ගහක් ඇතුළේ වෙන උණ රිකිල්ලක් හැම උණ ගහක්ම බදාගෙන වැවෙන්න වගේ ඒ හැකිලියක් මේකේ තියෙන්නේ. ඒ නිසා යොචීම කිව්වට පස්සේ පුදුම යොචීමයි මේ මේ කතා ඇහෙනකොට පොඩි සංවේගයක් පහළ වෙනවා කර්මය පිළිබඳව. නමුත් ඒක අබ්බීපු ගමන් මතක නැති වෙනවා. කයිවාරෝ කෙලින්ද ගිය ගමන් අර පැන්ට්‍රි ගාවට ඌව මොනවක්වත් මතක නැහැ. අලුතෙන් තොග්ග ගණන් ටොං ගණන් කර්ම රැස් කරනවා. ඉතින් මම ওই නිකන් මත් අනම්මනම් කියනා වගේ මට හිතෙනවා මේවා කියනකොට හැබැයි ඉතින් ඌ ඇවිල්ලා ඕගොල්ලෝ කියලා යනවට කීයක් හරි දීලා ඇඬෙන්න වටිනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අනන්ත බුදුගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවරස පුත්‍ර අපගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් සත්පුරුෂ ගුරු පියාණන් වහන්සේ අවසරයි බුදු පියාණන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට අවබෝධ වූ ඒ උතුම් ධර්මය බුදු පුත්‍රාණෙනි අපහට අවබෝධ කරන්නට හදන ඒ ශාන්ත නිවන ඒ මාර්ගයේ වඩ ආකාරය පහදා දෙන විලාශය ගන්නා උත්සාහය අප්‍රතිහත ධෛර්යය කැපකිරීම බුදු පුත්‍රයාණෙනි වහන්සේගේ චිත්ත අලංකාරය පිණිසම පවතිවා චිත්ත පරිස්කාරය පිණිසම පවතිවා අප සැම රැස් කර ගන්නා වූ ඒ සියලුම කුසලොත් ඔබ වහන්සේ ඇතුළු උතුම් සංඝ රත්නයේ චිත්ත අලංකාරය පිණිසම පවතිවා චිත්ත පරිස්කාරය පිණිසම පවතිවා සාදු සාදු සාදු වහන්සේ ඇතුළු උතුම් සංඝ රත්නයම ආයක සුවෙන් සෝපත් වේවා සීලම සත්‍යෝ සෝපත් වේවා මේ 19 වෙනිදාට අරන් තිබ්බනම් හරි නේද කල්ලාතු පෝස්ට් එක ඇවිල්ලා ඩබල් කාරට වැරදිලා කලින් ඒවල නැත්තල් අවුරුදු තෑග්ග නැත්තලටයි ඔය තියාගත්තා නම් හරි 19 වෙනිදාට ඒවත් දුක් වෙනවා ගරු ගුරුදේවයන් වහන්සේ අවසරයි මම ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා දීමයි කරන්නේ බොහෝ වෙලා සක්මන් කර පරයන්කයට ගිය පසු ඇහෙනවද පිටිපස්සට අධික ඇහෙනවද අධික උණ ගැනුණාක් මෙන් මුළු කයම රිදුම් දේ මුලදී මේ මට දරා ගැනීමට බැරි තරම් වුවද මේ වන විට තරමක් දරාගත හැකිය මේ தത്വයේදී වරින් වර ආනාපානය වැටහෙන අතර ප්‍රකටව දැනෙන්නේ කය රෙදීමයි. පරයන්කෙන් නැගිට පසුවත් උණගැන්නාක් මෙන් කයම පිරිදෙන අතර දවස මුළුල්ලේම පවතී. රාත්‍රී නිදා ගැනීමෙන් පසු අවදි වූ විට එම වේදනාව නැති වී ගොස් යථා තත්ත්වයටපත් වේ. මේ தත්ත්වය මම පසු කළ යුතු කඩේමක් බව වැටහෙන අතර මේ සඳහා වීරිය හා අවබෝධයට උපදේශක් ලබා දෙනසේක්වා. පෙරවන් සන්නයි නිවනින් සැනසේවා. ඔය කියන කයේ හිත පිහිටියානම් ඒ කයේ තියෙන වේදනාව දැනෙනවා. ඉතින් ඒක අපි වාසනාවක් කරගත්තොත් දැන් මගේ හිත කයේ පිහිටලා තියෙන්නේ සතියේ තියෙන්නේ. ඉතින් සතියෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් නෙළුම් මල් හම්බ වෙයි, රත්තරන් දකින්න හම්බ වෙයි, දෙයියෝ දකින්න හම්බ වෙයි කියලා එහෙම එකක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ තියෙන ඇස් ඇරිච්ච ගමන් දුක තමයි. ඉතින් ඒ නිසා මේ වේදනාව දැනෙනවයි කියලා කියන්නේ එළඹ සිටලා තියෙනවා කායනුපස්සනාවේ තියෙනවා මේක තව තවත් වැඩි කරන්න උත්සාහ කරොත් දෙවේලෙම නිින්දෙදිත් මේක දැනෙනවා නම් අවදි වෙච්ච ගමනොත් මේක දැනෙනවා නම් එකවරක් දවසේ පැය 24ම පැදුරක් කෙළුවා වගේ මේක තේරෙනවා නම් එදාට කියන්න පුළුවන් දවසම සතියෙන් ඉඳලා තියෙනවා. මේ ලියලා තියෙන විදිහට මට සැකයි ඒ સંદર્ભෙන්ද ලියන්නේ ඒ සංකල්පෙන්ද ලියන්නේ ඒ යෝනිසමනස කාණ්ඩ ලියන්නේ කියලා. ලියවිලා තියෙන්නේ මොකද්ද වැරදිලා වගේ. මේ භාවනා කරපු නිසා ඇඟේ අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්න දොස්තර කෙනෙකුටවත් අනුකම්පාව විතලා අනේ මට බේතක් ලැබේවා කියන වගේ පැත්තකුත් තියෙනවා මේ. හොඳට මතක තියාගන්න සතිය පිහිටියට පස්සේ අනුන්ගේ ඇඟවල ගැන බලන් හිතෙන වෙලාවක් නැහැ. ඒ තරම්ම Taman යගේ වේදනාව. එක්කෙකුටවත් මොනම ලෙඩක්වත් නැත්තේ නෑ. හැම එකකටම හැම ලෙඩේම තියෙනවා. බුදුහාමර කරන මේකට භව රෝගේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ හැම වෙලාවෙම ජරාවටපත් වෙමින් තියෙනවා. හැම වෙලාවෙම ව්‍යාධියක තියෙනවා. හැම වෙලාවෙම මරණයට ලං වෙනවා. ඉතින් ඒ බව තේරෙන්නේ නැති, තේරෙම් ගන්න නැති වෙන්න නම් මේක කෙලෙසෙකට අදින්න ඕන. රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස. ඒ කෙලෙසෙකට ඇද්දේ නැත්නම් මේ නිතරම ජරා දිරාවටපත් වෙන මේක දිහා පේනවා. ජීවන දුක කියලා කියන්නේ. නමුත් ඒක අපිට යෝනිසමංස්කාරය පහළ වෙලා නැත්නම් හිතනවා වෙනද මේක ජීව ලෙඩක් තිබුණේ නැහැ. ෂෝක් එකට අතේ පහේ පහසුකම් තුනේ භාවනා කරන්න ගියාම ලෙඩක් ඇවිල්ලා. ඉතින් දැන් මේකට හොඳම බේද මොකද්ද? වෝල්ටාරන් ගන්නවද? එහෙම නැත්නම් පැන්ඩෝල් ගන්නවද? එහෙම නැත්නම් බෲෆන් හොඳයිද? මොනවද හොඳ කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඕන ඔය වෙනසට තමයි තකතිරුකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. වෙත පැමිණෙන මෙච්චර වෙත පැමිණෙන මේ සුභාශිංසනේ නැත්තම් මේ පයින්ඩ කාර්යයා අපිට පේන්නේ කාලකන්ණියක් වගේ. ඒ වුණාට වෙත පැමිණෙන බව රෝගයේ සදනා රූපෙටමත්ති ඇයිද වාලකලේ කියනකොට පේන්නේ අම්බේ සියලු සැප සම්පත් ලබා දෙන සිරි දෙව්දුවගේට වැඩියා කියලා කෙලස් ටික එනකොට පුදුම සතුටක් එනවා. කවදද මේ වෙනස වෙන්නේ? කවදද මේ වෙනස වෙන්නේ? ඒ වෙච්ච දවසින්ද තේරෙයි මේ පණිවිඩ කාර්යය කොච්චර වතාවක් ගෙදෙට ඇවිල්ලා තියෙනවද? අපි කාදාකත් ගෙටෙන්නවත් දීලා නැහැ. එන්නකොටම ඈතදී දුම්බල ගහලා එලවනවා. ඒකල හිතනවා අපි හරි පොහසත්. අපි හරි දක්ෂයි. අපි හොඳට මට ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා. දුකට ගෙට ගෙවදින්නවත් දුන්නේ නැහැ මම කියලා. මේකේ ලියලා හන මේ අමුඩ ගහන මොනවද හොයන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ වැඩ හැබැයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හදන්නේ හැබැයි දුක එන්නකොටම මූණට කෙල ගන්න. ඒ නිසා භාවනාව හරිනම් පැහැදිලිවම තමයි තේරෙනවා මේකේ ඉරියව්වක වෙනසක් හෝ ස්ත්‍රී පුරුෂ භාව වෙනසක් හෝ කාලයේ වෙනසක් හෝ දේශයේ වෙනසක් මොකක්ද නැහැ හති කොන දුක. හැමදාම පවතින ඒකාකාර දුකක් තියෙන්නේ. ඉතින් ඒක නැති කරන්න තමයි අපි විවිධාකාර විනෝදාංශ හොයාගෙන විවිධාකාර පොත්පත් කියෝමින් හිත මත් කරගෙන ජීවත් වෙන බුදුරජාණන්සේ මදය හා පමාදය කියලා කියනවා. මේකට කියන එලඹ සිටීම අප්‍රමාදය. සතිය කියලා අන්නේ වෙනස ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්න. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිත විසිරෙනවිටදී 1 2 යනුවෙන් හුස්ම වාර ගණන් කිරීමෙන් එම ආරමුණේ පිහිටා සිටීමට මට හැකි විය. සමා වෙන්න නාරද ස්වාමින් වහන්සේගේ කමඨාන් පොතක සදාන් වී තිබුණ කරුණකි. මට පහදා දෙන්න එසේ කිරීම සුදුසුද යනුවෙන් අපට මෙම ධර්ම ඥානෙ පහදා දී නිවන් මඟට යොමු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි තමන්ගේ අත්දැකීමේ බලන්න ඒ විදිහේ මේ පිටගිය හිතට නම කියලා කතා කරනවා නැත්නම් හරිය හුස්ම රැලි ගාලා ගණන් කිරීම වගේ උපක්‍රම කරලා නැවත ගන්න පුළුවන් නම් පාරට අනිවාර්යයෙන්ම කුසල ක්‍රම ඒව නැත්නම් දක්ෂ ක්‍රම ඒක මේ අටුවාචාන් වහන්සලා ගණනා, කුසනා, අනුබන්ධනා, ඨපනා ආදි වශයෙන් පෙන්ලා දීලා තියෙනවා මේ හිත පිට යනවා නම් නැවත අරමුණට ගන්න නම් අරමුණේ ඉන්න නැත්නම් ආනාපාන සතියේ ඉන්නකොට ලැබෙන ආස්වාස ප්‍රසවාස ගණන් කරන්නේ. ඒ උපක්‍රමයේ දන්න දැනගත්ත පමණින්ම සමානට හිත මේ අර අඤ්ඤ නිමිත්තන් මනසිකරෝති කියන එකට කෙලෙස් හිතවිල්ල වෙනුවට ආනපන හිතවිල්ලට ගන්න පුළුවන්. නැත්නම් ඒ විතක්කෙට ගන්න පුළුවන්. ගද්දර ස්වාමින් වහන්සේ මුල් දිනවලදී පරයන්කයට වාඩි වී මම මෙතනයි සිතා පිහිටුවා ගත්සිට විට සිතවිලි වැලක් ගලාගෙන එන ලදී. ඔබ වහන්සේ පැවසුවේ ඒ දෙස බලාගෙන සිටින ලෙසයි. එහෙත් ඊයේ සහ අද වාඩි වූ විට මොහොතකින් ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. ඒද ඊතරම් පැහැදිලි නැත. එහෙත් ඒ දෙස බලා උනිමි. එවිට ආශ්වාස ප්‍රශ්වාස දැනෙමින් සිටියදීම අඳුරු ගුහාවකින් පටන්ගත් දම්පාට එළි ඒ වටා කැරකෙමින් විසිර යන්නට විය. පසුව එයද නැති වී ගිය අතර ගැස්පෙන්ද සමග අවදි විය. ඒ සමගම දැනුණ හෘදේ වේදනාව හිස නිසා නැගිටිමි. මා කල යුත්තේ කුමක්ද? කර්ණායන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේ නිරෝගී සුව පතමි. ඔය කරපේකම නැවත නැවත කරන්න. එතකොට ඔය කියන සබකෝල ගති නැති වෙලා අරමුණත් එක්ක හාද වෙන ගතිය, මිත්‍ර වෙන ගතිය ටික ටික ටික ටික අල්ලනවා. මොකද අපි දැන් ඉන්නේ දවසේ පස්වෙනි දවසේ, හයවෙනි දවසේ වගේ. එතකොට අරමුණ Taman දිහාවට හාද වෙන ගතිය වැඩි. ඉතින් එකවතාවක් වෙලා බෑ බොහෝ වතාවක් වීම සඳහා ඒ කටයුත්ත වැඩිවීම සඳහා හිත අරමුණ අරමුණ හිතත් එක්ක ලංවීම සඳහා උත්සන්න ආසන්න වීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන එක තමයි කරන්නේ. ගෞරවණීය පින්වත් ස්වාමින් වහන්සේ අති භයංකර සසරකට වැටි අප යන මේ ගමනේ ඊට ආත්වත්ව ගත කළ සත්‍යක් මේ ගෙවි යන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මා පසුගිය දින කිහිපය තුළදීම ආනාපාන භාවනාව වැඩි වෙමි. හුස්ම ගැනීම පිට කිරීම දෙස බලා සිටියෙමි. වෙනත් අරමුණු ගලා එද්දීම නැවත නැවතත් හුස්ම රැල්ල දෙසම බලා සිටීමි. හුස්ම සියුම්ව දැනෙන විට පරයන්කයක තුල හිඳිනවා යන සංඥාවෙන් යුතුව කාලය ගත කෙලිමි. වෙනත් අරමුණු ගලා ඒමේ ශීඝ්‍රතාවයද අඩු විය. නැවත හුස්ම දෙසම බලා සිටීමි. දිගින් දිගටම සිත මෙසේ පවත්වා ගත යුතුද යන්න පහදා දෙනමින් කරුණාව පෙරදැවි ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියා නම් හරි. ආයෙසර කර තිබුණු තත්තර ගන්න පුළුවන්. බොහොම ඉක්මනට ගන්න පුළුවන්. මේ පිරිසුදු කරගත්තට පස්සේ තියෙන එකම ප්‍රශ්නේ තමයි නැවතත් අර විදිහට කක්ක ගාගන්නේ කොහොමද කියන්නේ. බය වෙන්න එපා. බාහිර ලෝකේ සියල්ල සකස් කරලා දීලා තියෙනවා. මේ දේ කරන්න ඕනද කියලා අහන එකෙන් මට දෙන වෙන දෙයක් මට කියලා දෙන්න කියන වගේ එකක්. වෙන දේ තමයි කක්ක. ඒ තමයි කෙලෙස්. ඒක නිසා අර මුලින්ම පාටි කියපු විදිහට සතිය ඒ කියන්නේ සතියෙන් ගත කරපු හතියුත්ව ගත කරපු මේ කාලයක් කියලා හිතෙනවා ඒක එක සතියකින් ඉවර වෙන්න දෙන්න එපා. දවස් හතකින් ඉවර කරන දෙන්න. ඒක සතිය දිගට පවත්වන තමයි කරන්නේ. සතයිසේ සතිය නැත්නම් හිත සතිය දේශාතිය කරගන්න උත්සාහ කරන්න කියලා කියයි. ගෞණීය ස්වාමින් වහන්සේ කාලයක සිට ගැඹුරු සමාධිය පැවති අතර පරයන්ක කීපයකදීම කය සමාධි මට්ටමට පවතින අතර සිත තුළ සතිය බලවත් වී ඇති බව දැනේ. සමහර පරියංකවලදී පැයක පමණ කාලයක් එසේ පවතී. එම අවස්ථාවල කිසිම දෙයක් නැතිව සතියෙන් සිටන අතර සමහර අවස්ථාවල ඇතිවන චේතනා ඇතිව නැතිවන ආකාරය බලා සිටිමි. කාර්නිකෝ මේ අවස්ථාව පැහැදිලි කර දෙන්න ලෙසilla සිටිමි. මේක වෙන්නේ ඒ වගේ අරමුණ නැති චේතනා නැති නිමිති නැති අවස්ථාවට හිත පුරුදු වෙනවා. නිකන් හරියට අජට අවකාශයට ගියාට පස්සේ තමන් ඉන්නවද යනවද කරකිනවද කියලා හොයන්න බෑ මොකද සාපේක්ෂව මොකක්වත් පේන තෙක් හරි එක නෑ. ඒ නිසා තමන් ඉන්නේ යානේ කරක් කරකෙද ඉන්නේ කියලා දැනගන්න විදියක් නෑ. කොච්චර වේගෙන්ද යන්නේ කියලා දැනගන්න විදියක් නෑ. මොකද පසු කරන දේවල් නෑ. ඒ නිසා ඒකට පුරුදු වෙන්න මේ ලෝකේ ඉඳගෙන කරන්න බෑ. ආජට අවකාශයට ගිහිල්ලා පෘථිවි මුත් සෑයන හැතර ගියාට පස්සේ සංසන්දනාත්මකව බලන්න මොකක්වත් නැහැ. ඒක නිකන් රූප ලෝකෙන් අරූප ලෝකෙට මේ පුහුණුවක්. ඉතින් ගොඩක් කල ඉන්නකොට හැබැයි ඒකේ මොකද්ද අත්දැකීමක් එකතු වෙන්න පටන් අර ගන්නවා මේ රූප ලෝකෙදී ලබන්න බැරි අත්දැකීමක් ඉතින් ඊට පස්සේ යෝගාවචරයට කරන්න දෙයක් ඇත්තේ නැහැ ඒක මෝරනකොට අවශ්‍ය මට්ටමට එනකොට ඊගාවට එන තියෙන අරමුණ ඇවිල්ලා ඊගාට එන තියෙන අභ්‍යාස පන්ති ඇවිල්ලා ඊගාට එන තියෙන විභාගය ඇවිල්ලා කරගෙන කරගෙන යනවා ඒ නිසා තවත් පුරුදු වෙනවා ඉන්නවටත් වඩා මතුවෙන දේ එළඹෙන දේ එන හැටියට දකින්න දැන් පින්චින රූප ලෝකේ ගිවන් කරපු නිසා මොනවත් නැහැ වගේ නමුත් ගොඩාක් තව ඔය වගේ මට්ටම් පහු කරන්න තියෙනවා ඒ නිසා මේ මට්ටමේදී දැන් පේන්නේ අහගෙන ඉන්නකොට මේකට සිද්ධි වෙනවා හුරු වෙනවා වශී වීමක් වෙනවා ඒක හරියටම වශී විලා ඉවර වෙනකොටම ඊගව අභ්‍යාස පන්ති එනවා. ඒක ධර්මානුකූලව සිද්ධ වෙනවා. ඔය යන දෙයට නිසිනින්දේ යන්න දෙන්න කියන එකයි කියන්නේ. ගත්තර ස්වාමින් වහන්සේ මා ඊයේ ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන විට ටික වේලාවකට පසු හුස්ම ගැනීම හා පිටවීම නොදැනී ගියේය. යම් තරමකට හුස්ම ගැනීම තේරුම් ගියත් ප්‍රශ්වාසය නොදැනීම ගියේය. එවැනි අවස්ථාවක මම මෙතන යනුවෙන් හිඳිනෙමි යන්නට මාරු කරාට වරදක් සිදුවේද? ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගිය විට සිතේ කම්මැලිකමක් හටගැනේ. ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටින්නේ මේ වටහා දෙන ලෙසයි. ඔබ වහන්සේට වහවහ නිවන් සුව අවබෝධ වේවායි පතමි. එක කාරණාවක් කියනවා මේ කම්මැලිකම තණ්හාවේ අනිත් පැත්ත කියලා හිතා ගන්න. බුදුචානන්චිකේ වැඩ කරගෙන යනකොට තණ්හාව තිබුණ එකට විරජ්‍යති විමුච්ඡති නිරෝධ විරජ්‍ය විමුක්ති අපි තණ්හාවෙන් ඈත් වෙන්න වෙන්නේ තණ්හාවේ අනිත් පැත්ත අපිට සාමාන්‍ය නුපුහුණු මනසට පේන්නේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම තණ්හාව කියන්නේ සිලිලාරය ආශාව උනන්දු ඉදිරියට පයින් ගතිය ඉතින් ඒ නිසා මේක හොඳ ලකුණක් මේ තණ්හාවේ අනිත් පැත්ත නමුත් ඒකේ මුල් අවධිය තණ්හාවේ අනිත් පැත්ත කියන මේ දීර්ඝසකමේ මුල්ලවදිය ද්වේෂත් එක තමයි යන්නේ. මේකට නුරුස්නා ගතියක් තියෙනවා. කවදා හරි කෙනෙකුට මේක දිහා ද්වේෂයෙන් තොරව බලපු දවසට නිවනට බොහොම කිට්ටු. ඒතොර එයා දැනගන්න ඕනේ මේ ප්‍රතිපදාව නිසා තණ්හාව අයින් වුණා. තණ්හාව අයින් වෙච්ච හිස්තනේ දැන් තණ්හාවේ අනිත් පැත්ත ආශාවේ අනිත් පැත්ත වෙනකොට එපහකම එනවා. මේකට ස්වභාවයෙන්ම මාරපාක්ෂිකයි මේක. ස්වභාවයෙන් කෙලෙස් බරිතයි මේක. මොකද මේකට අපි නුරුස්නා ගතිය, ද්වේෂය මේකෙන් පිටු දකින්න හදන ගතිය එනවා. ඒතර එයා දැනගන්න ඕනේ දැන් තියෙන්නේ මේ නිබ්බිදා වෙවිලා තියෙන ද්වේෂපද නෙමේ. මට පුළුවන් ද මේ ද්වේෂපදන වෙනුවට ඥානපදන වලට මේක දාගන්න. දාපු ගමන් නිබ්බිදාව පුදුමාකාර චිරිහං කරන උනන්දු කරන ධර්මයක් බවටපත් වෙනවා. ඒක කියනවා විපස්සනා ඥානෙ පුළුල්ම ඥානෙ. භාවනා කරනකොට මේ ඉන නීරසකමට කලවම් වෙන අනායාසයෙන් කලවම් වෙන ද්වේෂය අයින් කරන්න නම් මේකට ලෑස්තිලා යන්න ඕනේ. ඒ දෙතුන් සැරයක් වැටෙනවා. අයින් කළා ගියාට පස්සේ තේනවා අපි මේකට එදිනදා ජීවිතේ මුස්පේන්තුකම කියලා කියනවා. කාලකන්නිකම කියලා කියනවා. කොම් වෙච්ච ගතිය කියලා කියනවා. නීරස ගතිය කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි নানা ආකාර දේවල් දාගෙන මේක උනන්දු කරවන්න හදනවා. ඒ කියන්නේ ආයෙ අර ගෙවිච්ච කාමේ, ගෙවිච්ච තෘෂ්ණාව ආයෙ දාගන්න. ඒ නිසා නන්දමාලනී කියනවා කාරණාව කාරණාව යණ්ඩන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ ඉතින් පාළුකමක් ඇති වුණොත් ඔය වන්දනා ගමනක් දාගන්න එහෙම නැත්නම් බීඩියක් බොනවා චුයින් ගම් එකක් කපනවා එහෙම නැත්නම් කවුරුත් එක්ක අයියෝල් කෙලිනවා ඉතින් මේ හැම එකකින්ම කරන්නේ නිවනට අකුල් හෙලනවා මතුවෙන මේ විවේකයේ මතුවෙන හුදකලාව අපි දකින්න කාලකන්නිකම කොටු වුණා, තනි වුණා, පාළු වුණා, රහෙන් අයින් වුණා කියලා. ඉතින් මේ දතර වෙනස ඇති වෙලා තියෙනවනම් අපිට මේ නිබ්බිදා උපන්දා ඉඳලා අවිල්ල තියෙනවා. එන හැම වෙලාවෙම අපි ඒකේ මූණට කෙල ගහලා උණු වතුරක් කරලා එලවලා තියෙනවා. මේ ජීවිතේ සිද්ධි බහුල කරගන්න. ජීවිතේ අලංකාර කරගන්න. ජීවිතේ උද්‍යෝගිමත් කරගන්න. මේ හැම වෙලාවෙම මායя පොලොප් පොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනා වෙනවා. නී මේමත් જાතියක් වෙත පැමිණෙන මේ තණ්හාවේ අනිත් පැත්තට කවදාකවත් පාවඩ ඉලලා පිළිගන්න කැමති නැහැ. ඒක වෙන්නේ සමාජ විරෝධී කොන් වෙන තනි වෙන පාළු වෙන මුස්පේන්තු කාලකන්ණි ගතියක් කියලා. ඉතින් ඒක සද්ධර්මයයි ඒක සත්පුරුෂයයි ඒකයි ධර්මයේ ඒකට මම යන්න ඕන මම විවේක වෙන්න ඕන කියලා හිතෙන්ද පුංචි පිනක් තිබිලා බෑ. පුංචි ලැස්තියක් තිබිලා නැහැ. පුංචි යෝනිසමස්කාරයක් තිබිලා නැහැ. ඒක තමයි ධර්මයේ කියන්නේ ද්වේෂපදනේති විචික ඥානපදනමට යනවා කියලා. ඒක නොවි ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. ඥානපදනමට යන්නේ නැතුව ද්වේෂපදනමේ කල්පකණන් ඉන්න පුළුවන්. ඉතින් ඒකට බුදුජානනාංශේ වග කියන්නේත් නැහැ. උන්වහන්සේ පුදුම වෙන්නේත් නැහැ. ඒ කියන්නේ දෙන තෑග්ග බාර ගන්න කැමති නැහැ. ඉතින් બોලේ මම මොකද කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැත්තකට වෙනවා. අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ එක ප්‍රශ්නට අවසානය අහන්න කියලා තියෙන්නේ මේ හොදෙක්ම දැන ගැනීම සඳහා වන ප්‍රශ්නයකි. මේ ඔබ වහන්සේගෙන් අසන්නේ මේ ගැන සත්‍ය හා විශ්වාසනීය කරුණු කියා දෙන්නේ ඔබ වහන්සේ පමණක් යයි මා විශ්වාස කරන ආදන්නා හේනි. අප කුඩා කාලයේ පටන් දැනගත් ඉගෙනගත් බුද්ධ චරිතයේ පොත්වල විස්තර වර්ණනා කොට ඇතැම් සිද්ධි සූත්‍ර පිටකේ නැත. නිදර්ශන සිද්ධාර්ථ කුමාරෝත්පත්ය පත්‍යේදී වූ සිදුවීම් වගුල අවස්ථාවේ සිදුවීම අභිනිෂ්ක්‍රමණය මාරපරාජය බුද්ධත්වයට පත් වූ පසු කාලයක සුද්ධෝදන රජු හමුවීමට වැඩම කිරීම යසෝදරා කුමරේ හමුවීම රාහුල කුමරු පැවිදිවීම එෙහිදී ශාක්‍යයන් ඉදිරියේ යමක මහා ප්‍රාත්‍යාරය වීම ආදිය මේවා අටකතාවලින් උපුටාගත් සිද්ධිද එසේනම් අටකථාචාරින් වහන්සේලාගේ මූලාශ්‍රමනවාද මේ පහදා දෙන්නේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ දැන්ට කැලණියේ ඉන්න නායක අහමතුරු කොල්ලපිටියේ මහින්ද අහමතුරු පොත පරිවර්තන කරා බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා ත්‍රිපිටකයේ බුදුන් වදාළ කොටස් ඉස්සලම ඥානමෝලිය ආමරගේ පොත අන්නේ පොත අරගෙන කියවන්නේ එතකොට මේ තාරබර අයින් කළා නියම රාත්තල ගන්න පුළුවන්. මස් කඩේට ගියාම තෙලුයි ඇටයි ඔක්කොම දීලා රාත්තල මනින්නේ. මස් නැහැ අනිත ඔක්කොම දිනන. නියම රාත්තලක් ගන්න ඕන නම් බුදුන් වදාළ බුද්ධ ජාති කියලා පොතක් තියෙනවා කියවන්න. එතකොට මේ ඒකෙන් දැනගන්න පුළුවන් ඒකේ මූලාශ්‍ර සහිතව තියෙනවා. විවිධ ප්‍රශ්න තුනයි. දැන් අපි පැයක් අරගෙන තිනවා. ඉතින් මේ සභාවේ සමාප්ත කරන්න ඉස්සලා කාට හරි වෙන ඉදිරිපත් කළ චමත් තියෙනවා අපි ඒකට සාදර වෙමු. ආශ්‍රය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් ද්වේෂය නැත්තරම නැති වෙන්නේ නැද්ද? දැන් මෛත්‍රී භාවනාව කරන්නේ මේ සීලයෙන් කඩා ගන්න බැරි නැත්නම් සීලයට වඩා සියුම් වෙච්ච ද්වේෂයක් නැති ද්වේෂයක් නැති කරා නමුත් විපස්සනාවෙන් තමයි මෛත්‍රී භාවනාවෙන් සාමාන්‍යයෙන් අර හිරිවට්ටලා ලෙඩා මේ චීකරු කර ගන්න වගේ කෙරුවට ලෙඩේ සනීප වීම වෙන්නේ ශල්්‍ය කර්මෙන් තමයි. සීනන්ති කරනකොටම මේ ලෙඩාගේ සහයෝගය ලැබෙනවා. ඔය ශල්්‍ය කර්මෙන් පස්සේ තමයි සනීප වෙන්නේ. නිසා සීනති කරන්නේ නැතුව ශල්්‍ය කර්ම කරන්න බෑ. ශල්්‍ය කර්මයකට කරන සීනති කිරීමක් වගේ තමයි මෛත්‍රී භාවනාවට తాවකාලිකව යටපත් කරනවා. නමුත් ඒ අතරමැද මේ දෙදී අයින් කරුවේ නැත්නම් ශල්්‍ය කර්ම කරලා අර්බුදේ අයින් කරේ නැත්නම් සීනති කිරීම නැති තියෙනවා ආයමතු වෙනවා. හොඳයි අපි නම් මෙතන ඉඳලා ඒක පමණ කාලයක් අපිට තියෙනවා සක්මන් භාවනාව සඳහා. ඒ කාලෙන් පස්සේ අපි තුන් නැවත මෙතනදී රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ප්‍රශ්න චාරිත්‍රක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි